සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ తత్రయేన తత్రయే తే సమన బ్రాహ్మణా శాస్త్రవాదా සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤා පෙන්ති චතුයි වත්තුයි සදපි පස්ස පච්චයාති ගෞරවනීය ලෝකාවතර මහා සංඝරත්නයේ අවසරයි මේ අනිකුත් පාදක මහත්තුරුත් සම්බන්ධ කරගෙන ප්‍රතිපදා පවත්වාගෙන යන ධර්ම දේශනාව සඳහා අදත් මේ බ්‍රහස්පතින්දා මේ ආරම්භයක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද ධර්ම දේශනා මාලාවක 29 වෙනි අංකය එහෙම නැත්නම් බ්‍රහ්මජාල සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන ලබන ධර්ම දේශනා මාලාවේ 21ක් ඉවම් කරලා අද 29 වෙනි ආරම්භයයි 29 වෙනි පැයටයි 29 වෙනි දේශනාවටයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ජීවතාවේ ඒ සූත්‍රයේ අසුභාගයේ සඳහන් වෙන ධ්‍රුව පදයක් එහෙම නැත්නම් නැවත නැවතත් සර්වචනාංශ අවධාරණේ මතක් කරන පදයක් ඉස්සරහට ගත්තා తත්‍රයේතේ සමනක් රාහමනා සස්සත වාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤාවෙන්ති චතුයි වත්තුයි තදති දසපච්චයා කියන අදහස. ඒ සාමාන්‍ය මේ අපි ඉදිරිපත් කරගත්ත පාඩේ මේක නැවත නැවත පොඩි පොඩි වෙනස්කම් සහිතව කීපවතාවක් 10 15 වතාවක්ම සූත්‍රයේ සඳහන් වෙනවා මේ ශාස්ත්‍රත වාදයේ මේ නැත්තම් කියන කේවල ශාස්ත්‍රත දෘෂ්ටිය සම්බන්ධ කරන මේන පාඩේ මේ ඉදිරිපත් කරගත්ත වාග්මාලාව සිංහට ගත්තොත් తත්‍රයේතේ සමනක් බ්‍රාහ්මණ එයිලා ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ශාස්ත්‍රතවාදා ඒත්තෝ මේ ලෝකය ස්ථිරයි දිගට පවතිනවා සදාකාලිකයි කියන වාද සහිතව අත්තානංච ලෝකංච පඤ්ඤාපෙන්ති මේ ආත්මයේ සාස්වත ගතියක් සහ ලෝකයේ පරිබාහිර ලෝකයේ සාස්වත ගතියක් පනවා ලබනවා පනවනවා ලෝකයේ මේ සාස්වතයි කියලා කියනවා ආත්මේ සාස්වතයි කියලා ඒගොල්ලෝ කියනවා සරුවචන් වහන්සේගේ සර්වඥතා ඥාණයට ඒක එහෙම වෙන්න හේතු කාරණා හතරක් පසුබිම් හතරක් අයිතව ඒ සමනක් බ්‍රාහ්මණයන් මෙවැනි වාදයකට බැස ගන්නවා කියන එක වටහාගෙන තියෙනවා. ඒ හේතු කාරණා හතරක් අ හේතුකව නෙවෙයි හේතු ප්‍රත්‍ය සහිතවමයි නැත්නම් ඒ අත්තන්ට ඒක පිළිබඳව අත්දැකීම ස්පර්ශයක් ඇතුවමයි ඒ සාස්වත භව ලෝකයේ සහ ආත්මේ පනවන්නේ. නමුත් සරුවචනාංශ මේක ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ වචිනා ශ්‍රමණක් බ්‍රාහ්මණයන් විසින් හේතු සහිතවයි මේ ඉදිරිපත් කරන සාස්වතවාදයේ සත්‍යයයි කියන්නේ. ඇත්ත වශයෙන්ම සූත්‍රයේදී කියන එක අනිත් පැත්ත. එයත් හේතු සහිතව ධ්‍යාන බල සහිතව මේ අත්දැකීමකින් යුක්තව මේ කරන ප්‍රකාශය හේතු හතරක් නිසා පෙර පිළිකඳ පිළිවෙත දක්න ඥාන සමහරවිට දස කල්පයක සමහරවිට 40 කල්පයක පෙරවිසු කඳ පිළිවෙත දන්නා තරම් ඉතාමත්ම පේසිදු මේ සමාධි ශක්තියක් තියෙනවා. ඒකට අමතරව තව සමහරු නිදර්ශන වාද අනුව විමර්ශක බුද්ධිය අනුව තර්ක ඥානෙමුත් එළඹ ගන්නවා. මේක සදාකාලික ප්‍රවත්මක් තියෙනවා. ඒක මේ ලෝකේ ඉන්න පොදු ජනතාවගේ මතයක් නෙවෙයි. ඉතාමත්ම කුශාග්‍ර බුද්ධිසහිත හොඳ සීල සම්පන්න සහිත සමාධිය ඇති නැත්නම් හොඳ පිරිසිදු කල්පනා ඥාන ඇති දර්ශනය පිළිබඳව විවෘත භාවයක් ඇති ඊටාම සුළු පිරිසක් විසින් ප්‍රකාශ කරන දෙයක්. ඒක සර්වචන්නාංශයටත් අත්දකින්න පුළුවන්. මේකත් එක තියෙන අත්දැකීම. පෙරවිසු කඳ පිළිවෙත, දස කල්පයකට, හතරෙක් කල්පයකට නැත්නම් කල්පනා කරලා බලලා මේක මෙහෙම වෙනවා නම් කළ කළ දේ ඵල ඵල දේ කියන පැත්තට එන යනවා නම් ඒ කියන්නේ කරපු කෙනාම ඵලබුද්ධි විඳිනවා කියන අදහසට සාස්ත්‍රවාදයට එන්න පුළුවන් කියන එක සර්වඥාන්සිට ඒක වටහා ගන්න පුළුවන්. නමුත් එයින් නිවනට යොමු කරවන්නේ නැහැ. එයින් මේ විමුක්තියක් සලසා දෙන්නේ නැහැ. ඒ නිසා මේ සතර ආකාර ක්‍රමයකට හේතු කරුණු දක්වන මේ සාස්ත්‍ර දෘෂ්ටිය හේතු සහිතවමයි ඒත් කතා කරන්න කියන එක කිව්වට පස්සේ සර්වඥාන්සේක තියෙන ලෝක සාධාරණත්වය සර්වඥතාඥානයයි පෙන්වනවා. දෙමිස් මේ ආවට ගියාට ඊගෙන් බය වෙලා අර බෙලි ගහකට බුදිය හිටපු ආවා වගේ කලකොලයට කියන කතාවක් නෙවෙයි. කලකොලයක් නැතුවමත් නෙවෙයි. අදලවිල්ලකුත් තියෙනවා. ඒක හුඟක් අත්දැකීම් සහිතව කතා කරන්නේ. නමුත් අංග සම්පූර්ණ නැහැ. ඉතින් දැන් මේ අපට මේක ඉදිරිපත් කිරීමෙන් නැත්නම් මේ සාස්තු ශ්‍රාවකයන් වහන්සේලාට මේක ඉදිරිපත් කිරීමේ මොකද්ද සර්වචනාසේ බලාපොරොත්තු වෙන්නේ? ඒ සාස්ත්‍රයේ මේ ශ්‍රාවකයන් වහන්සේලාත් සීලයෙන් අංග සම්පූර්ණ නැත්නම් චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියන අංග සම්පූර්ණ නැත්නම් මේක ඉතින් සරුවචනංශේ කිව්වට පිළි අරගෙන නිකන් ඉඳනවා සද්ධාවේ නැත්නම් අත්දකින්න බෑ. සීල තිබුණාට හොඳ සමාධියක් අත්දකලා නැත්නම් Taman වශයෙන් හිත චිත්ත සමාධියක් අත්දකලා නැත්නම් මේ සරුවචනංශේ පෙන්වන මේ කරුණු හතරෙන් කොහොමද කෙනෙක් සාස්ෘත වාදයට වැටෙන්නේ කියලා සැක සද්ධාහකට සැකෙන් බාර ගන්න නැත්නම් සද්ධාහයෙන් පිළිගන්න වෙනවා. තව හොඳට භාවනා කරලා Taman තුල පිහිටි සීලයක ඉඳගෙන හොඳ සමාධියක ඉඳගෙන භාවනා කරපු කෙනෙකුට නම් මේ ਸਰවඥාන්සේ මෙතෙන් ගියාට පස්සේ පෙන්වන්න හදන්නේ ඕන ඔතෙන් ගියාම ඕනම කෙනෙක් හිතනවා හොඳ සීලයක් තියෙනකොට හොඳ සමාධියක් තියෙනකොට හිතනවා එහෙමනම් මේක දිගට කරගෙන යන වැඩක් මේ ශක්තිය මේ හොඳ පැත්ත සදාකාලිකව මට බුද්ධි විඳින්න පුළුවන් වෙයි මේ මං වටේ තියෙන මේ මට ආවඩන ලෝකේ මංගල කාරණාත් සදාකාලික වෙයි කියලා ඒ පුද්ගලයා ආත්ම ස්නේහි එච්චර දිනුනත් වරදින්න පුළුවන් කියන එකයි සර්වඥාන්සේ පෙන්වන්න හදන්නේ. ඉතින් අර සීලයකින්තර සමාධියකින්තර ශ්‍රාවකයන් සර්වඥ ශ්‍රාවකයන් පවා මේක අනුමානෙන් තමයි ගන්න වෙන්නේ. නැත්නම් මේ වගේ අත්දැකීම් නැතිනම් අත්දැකීම් ඇති කෙනාට තමයි මේක පාඩමක් වෙන්නේ. මෙතෙන්ද ගියත් කොතෙන්ද හොඳට සීලයක සමාධියක පිළිලා සමාධි භාවනාවේ ධ්‍යාන අභිඥා ලැබුවත් ඒ පුද්ගලයා තාමත් සාසතවාදයට වැටෙන්නේ ඉතිතියි. තාමත් සර්වචනදී උපදේශයදී යුතුයි. තවත් භාවනා කළ යුතුයි. තවත් එයා කුහුණු කළ යුතුයි කියන එක මේ සර්වචනන්ද පෙන්වන්නේ වෙන විදිහට කියනවා නම් උසස් පෙළ සමත් වෙච්ච යත්තන්ට වැඩිපුර අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පාඨමාලාවක් සකස් කරන වාගේ මෙතන තියෙනවා. මේක තමයි සර්වචනන්දගේ සාරුවඥ ගුණය. අනිකුත් ඒවා ಗುಣ නුගුණ නෙවෙයි. ಗುಣ තමයි නමුත් ඒවා ඕනම කෙනෙකුට ලබා ගන්න පුළුවන්. නමුත් සර්වඥතාවය විශේෂඥතාවය තමයි මෙතන මේ වරතගත් ඇත්තොත් චෝදනා කරන්න වටින්නේ අත ගොඩාක් සීලක සමාධියකින්ලා හිතෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ ලැබෙන සීල සමාධි දෙක පවා ප්‍රඥාවෙන් තොර වුණා. ඒත් අන්න වරදින්දි තියෙනවා. ඒ අතෝ මේ සාසත දිට වැටෙන්නේ දින නමුත් ඒ ආවට ගියාද නෙවෙයි කියන එකයි මේ කියන්නේ. ස්පර්ශයෙන්මයි කතා කරන්නේ. අපි ගිය පාර මේ ධර්ම දේශනා ඉදිරිපත් කරගත්ත වෙලාවේදී මේ දැනුම සංසාරයෙන් ගැලවීම සඳහා විමුක්තිය සඳහා භාවනා කරන කෙනෙක් සඳහා කොහොමද ප්‍රයෝජන ගන්නේ කියන පැත්තට යම් යම් විවරණ යම් යම් විවෘත කිරීම ලබා ගත්තා. ඒ අනුව බලනකොට දෘෂ්ටියක් ඇති වෙන්නේ යම් ස්පර්ශයක් ඇතුව නම් අහේතුකෝ හෝ වෙන කෙනෙකුගේ බලපෑමකින් හෝ නෙවෙයි තමන්ගේම ස්පර්ශයක් අනුව යනවනම් ඒ දෘෂ්ටිය සජීවී දෙයක්. ඒ ඒ ස්පර්ශ ලැබෙන්න ලැබෙන්න දෘෂ්ටිය ගන්න බහල වෙනවා, තද වෙනවා, තහවුරු වෙනවා, පදිංචි වෙනවා. ඒ දෘෂ්ටිය ඒ ස්පර්ශය වෙනස් වෙන්න වෙනස් වෙන්න ස්පර්ශය පිළිබඳ හරි දැකීමක් එන්න එන්න දෘෂ්ටිය ගැලවෙනවා, ස්ථානගත වෙනවා, ඉන්න බැරුව යනවා. ඒක නිසා මේ දෘෂ්ටිය එන එන වෙලාවේ පහළ පහළ වෙන වෙලාවේ ඒ ඒ ස්පර්ශයන් විශේෂයි එතන එතන දැනුවත් වෙනකොට දෘෂ්ටිය තිබ්බයි කියලා දෝෂයක් නැහැ. දෘෂ්ටිය නැති කරගන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් ඒ වැරදි දෘෂ්ටි නිසා යම් දුකක් යම් ආකාරයක වෙහසක් ඇති වෙනවා නම් දෘෂ්ටි ඇතිවීමට හේතු වන පක්ෂේ පහළ වෙන පහළ වෙන වෙලාවෙම සතියෙන් ඉඳලා සර්වචනාංශය දක්වපු තාලෙට ඒ දෘෂ්ටි පිළිබඳව තමන්ගේ පැහැදිලි දර්ශනය නිවැරදි දෘෂ්ටිය පහළ වෙන්න පහළ වෙන්න දුකයි වෙනවා. ඒක නිසා අපිට පහසුවටත් අපිට අධිෂ්ඨාන ශක්තිය වැඩි කර ගැනීම සඳහා මෙන්න මේ වගේ නිගමනයකට එන්න පුළුවන්. මොකද මතුවෙන තාක් දුක් මේ මොහොතේමයි මතුවෙන්නේ. ලබන තාක් නිවන් දුක් ගෙවන් කිරීම මේ මොහොතේමයි සිද්ධ වෙන්නේ. ඊයේ කරපු ඊයේ විඳපු දුකක් හෙට නිවන් දක්කලා ඉවර කරන්න පුළුවන් කියන කතාවක් බුද්ධ බුද්ධ ආගමකට ගන්න අමාරුයි. දුක මෙතන මෙතනමයි උපදින්නේ. ඒ උපදින උපදින දුක එතන එතන අල්ලනකොට එතන එතන විමුක්තියක් ලැබෙනවා. මෙතෙන්ද යනකොට ඕක ආගමක් වෙන්නේ නැහැ. මනුෂ්‍යයාට උත්සාහ කරලා බලන්න පුළුවන්. නැත්නම් අලුත් උපකල්පනයක් වශයෙන් අලුත් අදහසක් විදිහට මේ උපදිනතා දුක් මෙතනමයි උපදින්නේ. මම දැන් මෙතන කියන ධර්මය. ගිවන් කරන තාක් දුක් මම දැන් මෙතනමයි ගිවන් කරන්නේ. මේක ඒ ඒ විදිහට බලලා වහාම මේ ආත්ම දුක දුක් ගිවන් කරන්න පුළුවන් කියන ශක්තිය එනකොට අර හැකි සංඥාව ඇති. මම කරමි මම කරන්න ඕනේ නැත්නම් ධනාත්මක චින්තනය කියලා මේ කාලේ ඉදිරිපත් කර තියෙන වාණිජගත අදහසත් එක්ක බලනකොට ඒ විදිහට ප්‍රගතිශීලී කෙනෙකුට වීර්යවන්ත කෙනෙකුට ඒක ලොකු ශක්තියක් වඩපත් වෙනවා. මගේ නිවන් දකින්න වැඩපිළිවෙල හරි පාරේ යනවා නම් මොන්නම යකෙකුටවත් ධක්මෙකුටවත් මාරෙකුටවත් වළක්වන්න බෑ. ඒ වගේම මම මම කල යුතු අවබෝධ ඥාන ඇතුව වීර්ය වඩන්නේ නැතුව කොච්චර බුදුරජාණන් වහන්සේට වැඳගත් ගුරු හාමුදුරන්ට වැඳගත් මොන ඥාන පූජා කරත් කවදාකවත් ඒක ඍජුව අනේ මාත් වෙනම් ගොඩාක් උදව් තියෙනවා. ඍජුව කවදාකවත් මගේ නිවනට හේතු වෙන්නේ නැහැ. වෙන විදිහට නම් මේ මොහොතේ ඇති වෙන දුක් මේ මොහොතේ ගෙවන් දකින්නවා කියන වැඩේට කාගේවත් පීඩෙන් ඇති වැඩක් නැහැ. නිසා අද මම හිතුවා වෙලාව ගන්න ඕනේ කියලා කොහොමද මේ එතන එතන දුක ඇතිවීම සහ එතන එතන දුක නැතිවීම කියන පාඩයට මේ සරුවචනසේ දේශනා කරපු සාදපි පස්සපච්චා කියන පාඩය සම්බන්ධ කරගන්න අනිකුත් සූත්‍ර ආශ්‍රයෙන් අපි මේ කරගෙන යන වැඩපිළිවෙලට සම්පාංශනයක් වෙන විදිහට, ධෛර්යයක් වෙන විදිහට. ඒක නිසා මේ පිළිබඳව පැහැෙන විග්‍රහයක් කරන්න යෙදුනා ඔය මේ මහසි භාවනා ක්‍රමයේ බුරුම් භාවනා ක්‍රමයේ ලෝකෙට හඳුන්ලා දෙනකොට මොකද හේතුව ඒ හඳුන්ලා දුන්නේ සම්මතානුකූලව බලනකොට ඇති 2500 ඉවර වෙලා නැති 2500 නම් වූ බුද්ධ ජයන්ති අවස්ථාව වෙනකොට තමයි ඔය බුරුම භාවනා ක්‍රමය ථේරවාද බෞද්ධ රටවල් කීපයේ යම් ප්‍රමාණයට ඉසෝසවන්ට හේතු කර්ම හේතුයි. එතෙන්දි පොඩ්ඩක් යාන්තමට අපි ඉතිහාසය දිහා බැලුවොත් බුරුම රට කියලා කියන්නේ තාමත් සම්ප්‍රදායන කෝඩ මේ දැන් කාලේ වචන කියන පසුගාමී රටක් මොන්නම විදිහකටවත් ඒ රටේ අලුත් අදහසක් ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ ඒක සම්ප්‍රදායට ගැලපෙන්නේ නැත්තම් ඒ රටටත් අපේ ඔය 11 වෙනි සතවර්ෂයේ 10 11 12 සතවර්ෂ වල වගේ තදින්ම අපේ ලංකාවට මහායාන බුද්ධඝම බලපාලා විශාල ඉතිහාසගත වෙනස්කම් වෙලා තියෙනවා. අනුරාධපුර රාජධානිය සම්පූර්ණයෙන්ම වෙනසලා පොළොන්නරු රාජධානියට ගිහිල්ලා ඒ බලපෑම ওই දඹදෙණිය ලාපහුව ආදි වශයෙන් මේ උතුරින් පල්ලෙහාට තල්ලි වී තල්ලි වී ආවේ දිගටම ඔය ඔය මහායාන තේරවාද අතර තිබුණු කලබගෑනි කාලේ. පස්සේ කොහොම හරි මේ තේරවාදය ජය අරගෙන ඒකේ බලකොටුවක් වඩපත් වුණා. ඒකේ පසු කාලීන බලපෑම බුරුමෙට තිබුණා. බුරුමේ තාමත් තාමත්ම තදින් මේ මහායාන බලපෑම තියෙනවා. ඒ බැලු ගන්නට කාටවත් පේන්නේ නැහැ. බැලු ගන්නට පේන්නේ තේරවාද ප්‍රධාන රටක් විදිහට තමයි. සද්දම තද මහායාන බලපෑම තියෙනවා. මේ මහායාන බලපෑම නිසා ඔක්කොම බෝධිසත්වරු වශයෙන් පින් කරගෙන ඉතින් කුසල් කරගෙන ඉන්න අදහස මිස මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන එක බුදු කෙනෙක් පහල වෙලා ලෝකෙ උගන්වනවා වගේ කියන්න වෙච්ච කාලයක් තමයි ඔය බුද්ධ ඥානිට ඉස්සලා. අතන බුද්ධ ඥානිට අවුරුදු ගානකට ඉස්සලා මේ බුරුමේ විප්ලවය පටන් ගත්ත නමුත් ඒක රට ඇතුලේ ඒ බබා ගැප් කරගෙන හිටියට බබා ප්‍රසූත කරන්න, දරුවා ප්‍රසූත කරන්න දැයින කාලයක් ගියා. ඔය බුද්ධ ජයන්තිර කරපු ඡත් සංගායනාවත් එක තමයි ওই මහසි සායඩෝ කියන ස්වාමීන් වහන්සේට යම්ම විදිය පුංචි ඉඩක් ලැබුණා මේ ලෝකෙට කතා කරන්න. විශාල ඒකේ ලොකු ශක්තියක් අපේ කතා කරලා අවස්ථාව අරගෙන උනාද ලැබිච්ච මූලිකයේ තමයි ලැබුණු ඉඩ ප්‍රස්ථානේ මේ ථේරවාදයේ තියෙන විපස්සනා භාවනා ක්‍රමය ලෝකෙට එළි දැක්වුවා. එළි දැක්වනකොට උන්වහන්සේට මේ අපි මේ සාකච්ඡා කරන්න ගන්න සූත්‍ර රාශියම හේතු කාරණා වශයෙන් පෙන්වන්න යෙදුනා දුකක් ඇති වෙන්නේ මේ මොහොතෙමයි දුක නැති වෙන්නේ මේ මොහොතෙමයි තමන්ගේ දුකමයි දැනගත යුත්තේ පහ කළ හැක්කේ තමන්ගේ දුක පමණයි තව කෙනෙකුට තව කෙනෙකුට දුකක් දෙන්නත් බෑ තව කෙනෙකුට තව කෙනෙකුගේ දුකක් මකන්නත් බෑ ඊළඟ මහන්ලාට අහනකොට අපිට පවා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නමුත් මේ කාර්ය ගන්න බලාපොරොත්තු වෙන්නේ භාවනා කරන යෝගාවචරයේ මෙහෙම හිතන්න යුත්තේ ඇයි? මෙහෙම හිතනකොට කොච්චරක් තමයි අධිෂ්ඨාන ශක්තිය වැඩෙනවද? කොච්චරක් බුදුරජාණන් වහන්සේගේ සූත්‍රානුගත සාක්ෂි තියනවද කියලා. ඒ නිසා ඒක මේ මේ ඔප්පු කිරීමට විශාල ප්‍රයත්නයක් ගත ඒ සාංශික පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා මේ කවමදාකවත් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ. එහෙම නැත්නම් ස්පර්ශයට ලක් නො වූ දෙයක් දුක්ඛ සත්‍යයක් වෙන්නේ කියලා. දුක්ඛ සත්‍යයක් වෙන්න නම් අපේ මොනම ක්‍රමයකට හරි මේ ඉඳුරන් සමග සම්බන්ධ වෙන්න ඕනේ. නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙන්න ඕනේ. කොච්චර ලෝකේ රූප තිබුණත් ඒක දුකක්වත් එහෙම නැත්නම් තණ්හාවක්වත් ප්‍රේමයක්වත් රාගයක්වත් ඒකට එන්නේ නැහැ. ඒ රූප ඇහැකට ගැටෙනවා. මගේ ඇහැට ගැටෙනවා. ලෝකේ කොච්චර කටුක කරවසන ශබ්ද තිබුණත් බුදු වචනයි ප්‍රේමනාම ශබ්ද තිබුණත් මගේ කනට ආවේ නැත්නම් ඒක දුකක් වෙන්නේ නැහැ. ඒකට තණ්හා මාන දෘෂ්ටි කාල වෙන්නේ නැහැ. ඒකම ලෝකෙ කොච්චර ගන්න සුවඳ જાති තිබුණා, රස පහස තිබුණා, හිතට හිතවිලි තිබුණා, ඒක ඔක්කොම මේ ඉන්ද්‍රියන් හා ස්පර්ශ වෙන තාක්කයි. ඉන්ද්‍රියන්ට ගොදුරු වෙන තාක්කයි. ආපාතගත වෙනවයි කියලා මේකට සාස්ත්‍රීය වශයෙන් සඳහන් කරන්නේ ඉදුරන්ට ආපාතගත වෙනකන් ඒක දුකක් වෙන්නේ නැහැ. ඒ වගේම එහෙම ආවයි කියලා හිතුවත් එහෙම අපිට දුකක් නැගේ කවදාකවත් භාවනාවෙන් දුරු කරන්නත් බෑ. භාවනාවෙන් දුරු කරන්න පුළුවන් වෙන්නේ මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙන ස්පර්ශය පදනම් කරගෙන එන දුක පමණමයි. ඒ නිසා එච්චරයි පරිඤ්ඤය දුක්ඛ සත්‍ය වශයෙන් අපිට ගන්න තියෙන්නේ. ඒක නිසා ඒ අනින්ද්‍රිය ප්‍රතිබද්ධ යන්තාක් ලෝකේ දේවල් තිබුණාට ඒව හොදලා ඉවර කරන්න පුළුවන්වත් කළ යුතුයි කියලාවත් යෝගාවචර කවදාකවත් ගන්න කවදායි. ගත්තොත් මේ පරණගන් සබා බිස්නස් කරගෙන යන්න වෙනවා. කවදාකවත් Tamanට කියලා විවේකයක්වත් Tamanට කියලා මේ වැඩේට බහින්න පුළුවන් ශක්තියක්වත් මම දැන් මෙතන කියන පදනමකට ඇසර ගන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ධර්මයේ තේරුම් ගන්නවා නම් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වූ දුකක් තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍ය නෙවෙයි. ඒක දෙක නෙවෙයි අපි මේ කතා කරන්නේ. එහෙම නැතුව කියනවා නම් ස්පර්ශයට ලක් නොවිච්ච යම්තාක් ඔය මිනිසු කියන අහන දකින්න දුක් තිබුණාට ඒවා එකක්වත් අපිට ගණන් ගත යුතු දෙයක් නැහැ. ස්පර්ශයට ලක් වූ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වෙච්ච දුක් ටික විතරමයි දුක් වෙන්නේ. අනිත් ඒවා කියන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නොවූ ස්පර්ශයට ලක් නොවූ ගොඩාක් දේවල් තියෙනවා. ඒ සේරම අනිත්‍යං දුක්ඛං අනාත්මුත් ඇත්ත තමයි. නමුත් මහසිසාරට බලලා කදාන් කරනවා ඒක කවදාකවත් මේ දේවල් තමන්ගේ තෘෂ්ණාව නිසා සමුදේ නිසා ඇතිවෙච්ච දේවලුත් නෙවෙයි. ඒ වගේම ඒ බාහිරේ තියෙන තාක් හේරම තමන්ගේ මාර්ග මාර්ග ඥාණය ප්‍රහාණය කරන්න පුළුවන් දේවලුත් නෙවෙයි. ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ තමන්ට ස්පර්ශ වෙච්ච ටික පමණයි ඒ ස්පර්ශ වෙන්නේ පෙරකල සංහාවක් නිසා. මේකට සාමාන්‍යයෙන් ලෝක විවහාරයේ හැටියට කියනකොට මේ පණිවිඩයකට ගිය මේ කෙනෙක් සඳහන් කළා තියෙනවා මේ ලෝකේ ඇවිදින්න අමාරුයි මේ අසුචි නිසා මේ සංකතු නිසා විසකටු මඩගෝරු නිසා නිසා මේ ලෝකය ඇවිදින්න පුළුවන් තත්යකට පත් කරන්න මේක හොඳට පදම් කරපුවාම කිව්වහන් දෙයි කියලා. අනසේ ප්‍රකාශන පඬිතුයයි කිව්වලු ඒක මා මොඩ වැඩේ උඹ කකුල් දෙකට සෙරෙප්පු දෙකක් දාගන්න කිව්වා. ඉදිරියට යන යන තැන ඒ කටු කෝල් ටිකේ සෙරෙප්පු දෙකේ කියලා ගන්න පුළුවන්. ඒ නිසා රටවටකට කටබන්දිට අමාරුයි කටවට කොට වැටබන්දින එක තමයි කරන්න පුළුවන්. ඒ වගේ අනන්තවත් උපමා තියෙනවා ලෝකෙ කොච්චර දෝ කටු කරවසල තියෙනවා. ඒ වගේ ලෝකෙ කොච්චර දෝ අසුචි තියෙනවා. මඩ ගෝරු තියෙනවා. ඒක සේරම වහන එක අපිට කරන්න බෑ. අපිට ඒ වෙනකොට පුළුවන් මේ සෙරප්පු දෙක දාගන්න. හම් දෙරප්පු දෙක දාගත්තාම යන යන තැන සෙරප්පු දෙක තියෙනවා. ඒ වගේම තමයි ඉරපාලා තියෙන වෙලාවේ ඒ දිහා බලනකොට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියා වගේ රටවල නීතියක් තියෙනවා මොනම විදියකවත් අවුව වැටෙන්න දෙන්න හොඳ නැහැ. ඍජු අවුව දිහා බලන්න හොඳ නැහැ. බලපු ගමන් ඇහි රෙටිනායක සම්පූර්ණයෙන්ම මේ කටුණු කැලක් වගේ සංගුර වෙලා පිච්චලා යනවා. සමත වැටිච්ච ගමන් ඉරේලිය ඒ හැමයේ මේ පිළිකාවක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ රට උත්සාහ කරන්නේ නැහැ මේ ඉර වහන්න. නැත්නම් පොළොවට මේ වහලවල් ගන්න ඒගොල්ලෝ කියලා තියෙන එළියට යනවනම් අවු කණ්ණාඩි දාන්න ඔළුවට හිස්සස මොකොත් හඟත් වහගෙන ඉන්නේ කියලා. ඒ ඉර කොච්චර දරුණු වුණත් ඉර කොච්චර ඡණ්ඩ බල දුනත් ඒක ඇඟට ඇවිල්ලා හැපුණට පස්සේ තමයි ඉරට පුළුවන් අපිට කරස්ස කරන්න. ඒක බැලුවොත් තමයි අපිට ඒක දුකක් පාටපත් වෙන නිසා ඉර වහන්න ඕන කමක්වත් ලෝකේ හැමතැනම වහලවල් ගහන්න ඕන කමක්වත් නැහැ. Taman එළියට යනකොට Taman ඒකට ආරක්ෂා වෙනවනම් හරි. අන්න ඒ වගේ සරුවචනන්තේ සඳහන් කරපු ධර්මදේශනා අනුව මහසීකාරු ස්වාමීන් වහන්සේ මතක් කරනවා ස්පර්ශයට ලක් වූ තරමක් පමණයි දුක් බවටපත් වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද කොටස පමණයි දුක් බවටපත් වෙන්නේ අනිත්‍යවලුත් ඒ ඉන්ද්‍රියන්ට ලක් වෙච්ච දුක් වගේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණ පෙන්වන නමුත් ඒක මේ අපේ තෘෂ්ණාවක් වෙච්ච විකාශයෙන් පහළ වෙච්ච දෙයක් අපි භාවනා කිරීමෙන් ලෝකයේ දුක් කියවන්න පුළුවන් ගතියක්වත් නැහැ ඒක නිසා ඒවට පරිඤ්ඤය දුක්ඛ සත්‍ය වශයෙන් ධම්මචක්කපවත්තන රූපේ සඳහන් කරන ත්‍රිපරිවර්තයේදී දුක්ඛ සත්‍ය පිළිබඳව කුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානමුදපාදි විද්‍යාවුදපාදි පඤ්ඤාවුදපාදි ආලෝකෝදපාදි මේ දුක පිළිබඳව පෙර නොවූ විරු ආකාරයකට මට වැටහුණා මට ඒ නිසා මේ ඇහක් පහළ වුණා ආලෝකයක් පහළ වුණා ඔක්කොම පහළ වුණා ඊට පස්සේ සඳහන් කළා අන්න ඒ මට වැටහිච්ච ඒ දුක්ඛ සත්‍යය දුරු කළ යුත්තක් බව නැත්නම් දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් මං කළ යුතු වගකීම මට වැටෙන ධූරය භාරය තමයි ඒ පරිඤ්ඤය ඒ දුක්ඛ සත්‍ය හාත්පසින්ම දුරු කළ යුතුයි. ඉතින් මේක පිළිබඳව හරි වාද තියෙනවා. සමහර කියනවා සියලු ඇතිකා දුක් හේරම ගෙවන් කරන්න ඕනේ. මාදීලාට අඩු කරලා පෙන්නනවා තමන්ට ඇඟට හැප්පෙන දුක් ටික විතරයි ගෙවන්න ඕනේ. ඒ සියලුම දුක් ගෙවන් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. ඒකදී මේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඔය සම්මස්තන ඥානය ගැන සඳහන් කරන මතක් කරනවා හොඳට හිත පිරිසුදු වෙච්චාම අනුන්ගේ දුකත් පේනවා. එන්න තියෙන දුකක් තියෙනවා. වෙච්ච දුකක් තියෙනවා. නමුත් මේවා සේරම මඤ්ඤණා පමණයි. මේවා සේරම පරිකල්පනා පමණයි. Taman ගන්න තියෙන්නේ ඒ චිත්තක්ෂණයේ පහළ වෙන ඒ හැපීම, දැනීම, ස්පර්ශය, වේදනාව පමණයි වැදගත් වෙන්නේ. අනිත්ව සේරම අනුමාන ඥාන. ඒවත් යන්න ගියොත් කවදාකවත් ඉවර කරන්න බෑ. අර ලෝකේ හංගෙලන්න හදනවා වාගේ. ඒ නිසා ඒ පරිඤ්ඤය දුක්ඛ සත්‍ය ආර්ය සත්‍ය වශයෙන් ගන්න තියෙන්නේ අපිට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ටික විතරයි. ඒවා මේ ඒ ගෝචර වෙන ටිකට අපි කියනවා විපස්සනා ඥාන නැත්නම් ඍජු භාවනාවේ අද්දකී නැත්නම් අස්පනා අපිට දකින්න දේවල් කියලා. ඒවා හරියට දැනගත්තොත් තමන්ගේ අස්පනා පිට පහළ වෙන ආස්වාද ප්‍රස්වාසයේ පිම්බීම හැකිලිම වම දකුණු වශයෙන් ඇවිදින මොහොත දවස පුරාම කටයුතු කරනට ඉදිරිපත් වෙන මේ මම දැන් මොහොත මම දැන් මෙතන තියෙන මොහොතේ ගත කරනකොට මතුවෙන ශක්ති දැනගත්තාම විශාල පිළිසිදුවක් එක්ක තේනවා ඒ අනුව මේ භාවනා නොකරන අනිත් කෙනාගෙත් මේක මෙහෙම වෙනව නේද කියලා නිසක අදහසක් පහළ වෙනවා සාහන කරන්න ඉස්සලා පෙර සංසාරෙත් මගේ මේක මෙහෙම වුණා නේද කියලා නිසක භාවයක් පහළ වෙනවා. ඒ වගේම මත්තටත් මේ විදිහට මම සතියෙන් හිටියොත් කොච්චර ලෝකේ කුණ තිබුණත් මගේ යකට වැටෙන්නේ නැහැ නේද කියන හිත පහළ වෙන ඔක්කොම විපස්සනා තමයි ඒවට කියන්නේ අනුමාන විපස්සනා. ඒක එන්නේ අර ප්‍රත්‍යක්ෂ විපස්සනා මත. මෙන්න මේ දෙකෙන් ප්‍රත්‍යක්ෂ විපස්සනාව තමයි අපි මේ මොහොතේ හොඳට සෞඛ්‍ය තියෙන වෙලාවේ අපිට මේ ක්ෂණ සම්පත්තිය තියෙන වෙලාවේ බුදු ශාසනයක් තියෙන වෙලාවේ වහා රැස් කරගත යුතුයි. අනුමාන කොට තමයි අපි ඔය බණ අහනකොට, පොත් කියවනකොට, ධර්ම සාකච්ඡා කරනකොට අපිට වැටහෙන්නේ. ඒක කොච්චර දිනුනත් Taman භාවනා කළා Taman අර ප්‍රත්‍යක්ෂ කරන්නේ නැත්නම් කවදාකවත් අර අනුමාන ඥාන වලට පණ දෙන්න අමාරුයි. ඒක නිසා අනුමාන ඥාන, ඒ වගේම සුතමේ ඥාන, සංගානකට වැඩිය ප්‍රත්‍යක්ෂය එක අවුලක් තිබ්බත් ඇති කියලා කියනවා. ඒක විශාල අර අනුමාන ඥානවලට ශක්තිය ලබා දෙනවා. ඒ වගේම අර බාහිර තියෙන දුක් දැනගත්තට දෝෂයක් නෑ ඒක යථා සතාවුත් ඥානෙ නැත්නම් යෝනිසමන් කාර්යයෙන් බැලුවොත් Taman ගියාට හිත යොමා ගන්න සංවේග පහල කරගන්න හේතු වෙන්න පුළුවන්. ඒක නෑ කියලා කියන්න බෑ. ඒ නිසා ආධ්‍යාත්මික ඉන්ද්‍රිය ප්‍රතිපත්ත දුක ගැනීමට අනිමාත්‍යෙන් උදව් වෙනවා මේ ලෝකේ පවතින දුක. ඒ උදව් වුණාට ඒක Taman එක බලන්නේ නැත්නම් නැත්නම් බාහිර අවස්ථේ නම් කවදාකවත් ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආධ්‍යාත්මයම අගය කරලා සර්වඥාන්සේගේ දේශනා සෑම වෙලාව ඉච්චි අජත්තං වා කායේ කායානුපස්සී වේරදි බහිත්තා වා කායේ කායානුපස්සී වේරදි කියලා අජත්තේමයි ඉස්සරහින් කියලා තියෙනවා. ඉච්චි මාස්සින් කායේ කේසාලෝමානකාදන්ත ආදී වශයෙන් අර ආධ්‍යාත්මික හිත යොමු කරන ගතිය විපස්සනාදී හොඳට පැහැදිලි වෙන ගතියක්. ඉතින් මේක සම්බන්ධයෙන් පරිපූර්ණ විස්තර සඳහා සූත්‍රයක් වශයෙන් සාධක සූත්‍රයක් වශයෙන් ගත්තොත් ඔය බොහෝ විදකට මේ පොත්පත්වල සඳහන් කරන සංයුත්ත නිකායේ අංගුත්තර නිකායේ සඳහන් වෙන ඒ රෝහිතස සූත්‍රය. රෝහිතස කියන මේ බ්‍රාහ්මණ පුත්‍රයා එයා ගිය ආත්මේ රෝහිතස්ස කියන බ්‍රහ්මය. ඉතින් ආ බුදුහාමුදුරු කාට ඇවිල්ලා අහනවා සරුවචන් වහන්සේ මේ ලෝකයේ බාහිරේ ඇවිදලා හොයා බැලීම තුලින් මේ දුක ගෙවන් කරන්න පුළුවන්. බුදු ජානක කියන කවදාකවත් ඇයිද? ඒ පුද්ගලයා කියන ඔබ වහන්සේගේ දැනුම නම් ස්වාමීන් වහන්සේ සරුවඥයි. ඒ මොකද මං ගියාත්මේ ඉතාමත්ම ඊයට වේගෙන් ඇවිදින්න පුළුවන් මට ඒ අන්තලික්ක චර අන්ත මේ ආකාශය ඇවිදින්න පුළුවන් ශක්තියක් තිබුණා මම මේ මේ සාවිර කෙනවල ඒක අකුණු සුපහා මට අනිත් මේ සාගරේ මහා සාගරේ එහා පැත්තේ අකුණු තියාගන්න පුළුවන් මම මෙහෙම ශක්තියක් තියෙද්දී දිවා රාත්‍රී නොකානොදී අවුරුදු 100ක් පැටි ඇවිද්දා මට ඒත් බැරි වුණා ලෝකේ කෙලවර කරන්න ඊට පස්සේ මම චුත වෙලා මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ මට අර තාම සංකල්පයේ තියෙනවා ඇවිදලා බලලා මේ කෙලවර කරගන්න පුළුවන් වේද කියලා මම මේ ඔබ වහන්සේ දරුවත් යන නිසා යහන්න ආවේ ඔබ වහන්සේ කියනවා බෑ කියලා. ඒ නිසා ඔබ වහන්සේ ඇත්තටම දරුවත්යි. එතකොට දරුවත්යන් සඳහන් කරනවා ඕයිකත් දූතේ අපිට කෝං ආවෝ ඉමස්මින් ඒව බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤින්නේ සමනකේ. ලෝකංච පඤ්ඤාබේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනින්ච පරිපදයි. කෝණිකස්සය මම මේ උඹේ මේ බඹයක් පමණ වෙන ශරීරයේ සංඥාව සහිත මනස සහිත ශරීරයේම මුළු ලෝකයම පනවනවා. ඕක දැනගත්තනම් මුළු ලෝකම දැනගන්න පුළුවන්. ඔය ලෝකයේ ඇතිවීමේ හේතුව නැත්නම් තෘෂ්ණාව ඔය බඹයක් පමණ වෙන ශරීරයේ තුනම පනවනවා. ඒකෙන් නිදහස් වීම. නැත්නම් මේ ලෝකයේ තියෙන තාක් දුක් වලින් නිදහස් වීමත් උඹේ ඔය බගයක් පමණ වෙන පණ තියෙන මනසක් තියෙන ශරීරෙම පණවනවා. ඒ නිදහස් වීමේ මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාවත් ඔය බඹයක් පමණ වෙන ශරීරෙම පණවනවා කියන්නේ. කෝකෙන් පරිබාහිරට ගිය ගමන් ඒ කාන්තේම කෙලෝරක් කරගන්න බැරි අගාධයකට අපි වැටෙනවා. ඒ සාදුක සත්‍ය විශ්ව කොට කරගන්න සඳහන් කරනවා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. තමන්ගේ මේ රූප ශරීරය පිළිබඳ ඇති දැඩි ආශාවමයි දුක කියන්නේ. වේදනාව පිළිබඳව ඇති බැඳීම දැඩි ආශාවමයි දුක කියන්නේ. ඒ වගේම සංඥාව කියන මේ හඳුනා ගැනීම කියන අපේ කට්ටලයක් තියෙනවානේ මල්ලක් අරගෙන යන එකක් යනකොට ඒක තමයි දුක කියන්නේ. ඒ වගේම සංස්කරණය කරන එකක් තියෙනවා මොනවා හම්බුණත් අපි ඒක පොඩ්ඩක් වෙනස් කරන ගතියක් තියෙනවා. මට ඕනේ තාට හැඩ ගස්ව ගන්න ගතිය. ඒ ඒ සංස්කාර වලටම තමයි දුක කියන්නේ. මේ ඔක්කොම මේ රූප මේ වේදනා මේ සංඥා මේ සංස්කාර මේ විඥාන කික වෙන් කර වෙන් කර දක්වන්න පුළුවන් ඉතින් විඥාන ශක්තියක් තියෙනවනේ ඒක තමයි පංච උපාදානස්කන්ධ කියන ඔය පහෙන් තොර දුකකුත් නැහැ දුකට හේතුවකුත් නැහැ දුකෙන් නිදහස් වීමකුත් නැහැ නිදහස් වීමේ මාර්ගයකුත් නැහැ කියන්නේ මේ උගාක් අමාරුයි මේක තේරුම් අරගන්න ඒ මොකද ඒ තරම්ම අපි ලෝකේ අඳුරගන්නේ අපෙන් අපි අඳුරගන්නේ ලෝකේ ඒ නිසා පරිබාහිර ලෝකයේ වැඩවලින් වෙන්නේ අපි කිලෝරක් නැති අගාධයකට වැටෙනවයි කියලා කියනකොට හරි පාළු ගතියක් සංකීර්ණ ගතියක් ආත්මාර්ථකාමී ගතියක් පේනවා හැබැයි යම් දවසක වර්තමාන මොහොතේ හිත පැවැත්ීමේ සූර භාවය නිසා තමන්ට පුළුවන් වුණොත් පැයක් දෙකක් එනතම් මුළු දවස පුරාම සතියෙන් ඉඳ තේරුම් ගන්න පටන් අරගත්තොත් උඹ උඹේ වැඩ ටික බලාගනි. එතකොට මම නිවන් දකින්න පුළුවන් කියලා එන සතුට මොන්නම જાතියෙන් ආකිරිපෙන් කාලාවක් ලබන්න බෑ. ලෝකෙට මොනම රසම කවුලක් කාලාවක් ලබන්න බෑ. මේ Tamanට පැමිණෙන, Tamanගේ ශේෂ්ඨට පැමිණෙන සංඥාතිකේ වේදනාතිකේ සංස්කාරතිකේ රූපතිකේ විඥානතිකේ පමණයි වැඩේ තියෙන්නේ කියලා ඒ එන එන ටික හොඳට සතියට යට කරන ආලෝක කරගන්න පුළුවන් නම් පුදුමාකාර නිවන ලැබුවා හා සමාන වාගේ. සතුටක් ඇති වෙන මේක කෙලවර කර හැකි අසුචි කණ්ඩක් මේක තියෙනවා. මුළු ලෝකෙම හොදන්න ගන්නත් එහෙම වගකීම කොන්තරත් එක කවදාකවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා බුද්ධාගමේම අනිකුත් නිකාය වර්ණවල සඳහන් කරලා තියෙනවා ථේරවාදී කියන මේ අදහස ආත්මార్థකාමී කියලා. Taman tamanගේ වැඩ විතරයි බලන්නේ. ඒ වගේම නිවන කිව්වහම පෞද්ගලික දෙයක්. ඒක එහෙමම තමයි. ඒකේ තියෙන දුෂ්කරකම නිසා, ඒකේ තියෙන වේස කරගතිය නිසා, ඒකේ තියෙන එපා කරන ගතිය නිසා, ඒකේ තියෙන නීරස ගතිය නිසා අපි විවිධාකාරයෙන් හේතු හොයාගන්නෝ අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගන්න. අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගන්න අපි අනුකම්පාවෙන් කියලා මේ කරන්නේ. නැත්නම් අනුන් කෙරෙහි ඇති මෛත්‍රියෙන් කියලා. අර ඉංග්‍රීසි දාර්ශනිකයෙක් කියලා කියනවා මේකට කියනවා වෙස්ටර්න් ඉන්ටරස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලෙන් අපි කියන්නේ කිඹුල් කඳුළු කියලා මිනිස්සේ අනුකම්පාවයයි කියලා අනුන්ගේ ජීවිතයකට අනුන්ට දුක ඇති වෙනකම් බලන ඉන්නවා එයාට උදව් කරලා එයා උඩ ගන්න මේක කොච්චර පිස්සුවට යනවාද කියනවනම් අන්තිමට අනුන් දුක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා ඒකවල දුකක් දීලා දුකෙන් කොට ගත්තට පස්සේ තමන් වීරෙක් වෙන්න පුළුවන් ගැටයක් ඕකේ තියෙනවා අන්නේ විදිහට මිනිස්සු මිනිසුන්ට දුක් දෙන එක විතර මානවයා විසින් කරන නිඳිත තවත් ඇති වැඩක් නැහැ කියලා. ඒ නිසා කීයටි තවත් ආගමකට මිනිස්සේ කරවන්න හදන එක මෙන්න මේ විදිහේ කිඹුල් කඳුළු හරන වැඩක්. ඒ මිනිස්යා ඉන්න තත්ත්වයට උගන්වනවා දැන් ওই ඉන්න තත්ත්වයට වැඩිය හොඳ දෙයක් තියෙනවා. ඒ දෙයට වරෙන් ආවට පස්සේ ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා අර මිනිස්යාට අර නැති සංකල්ප වගේක් දෙන්නේ දුකක්මයි තියෙන්නේ. දීලා කියනවා ඒ දුකෙන් ඔබ නිදහස් කරන්න පුළුවන් කියලා ඒ නිසා සඳහන් කරනවා අන්න ඒ විදිහට මානවයා විසින් තවත් මානවයෙකුට මේ වගේ මේ වෙස්ත පින්කරස් නිසා නැත්නම් කිඹුල් කඳුලක් වශයෙන් දෙන දේ විතර තුච්ච නිහින දෙයක් තිරසනුන් අතරවත් නැහැ කියලා. දැන් හුදුවට කල්පනා කරන්න ඕනේ තමාකරා පැමිණෙන ආරාධනාවක් හෝ එවතන් තමන් කරා ඇවිල්ලා ඉන ඉල්ලීමක් හැර අනුන්ගේ දේවල් මනින්න කිරන්න යෑමෙන් ප්‍රධාන දෝෂ දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි අපි අනුන්ට කලින් හැදීම නම් වූ භයානක අමනුෂ්‍ය වැඩේට හිත තියෙනවා. දෙක සතියෙන් තොරව තමන්ගේ දුක් බලන්ට නැත්නම් සතියෙන් යුක්තව තමන්ගේ දුක් බල දුක් බලාගෙන ඉස්සරහින් තියෙන ක්ෂණ සම්පත්තිය සම්පූර්ණයෙන්ම දිලිහෙනවා. දිලිලාති අනවශ්‍ය වැඩවලට ඇඟිලි ගන්න පටන් ගන්නවා. ඉතින් මේක යෝගාවචරයේ විපස්සනා යෝගාවචරයේ ස්ථානත්ම කලකලෙන් තේරුම් ගත යුතුයි. මේක කියලා දෙන්න නම් එච්චරම අමාරු නෑ. මොකද හේතුව මේ ලෝකේ ආගම් පැතිර වීම සඳහා කරපු ප්‍රයත්නයේදී මේක ඉතාම තුච්ච නිඳිත විදිහට ලේහන්න මට්ටමට වෙච්ච නිසා වාර්තාගතයි. නමුත් මේක ඇහුණට පස්සේ මේක තේරුම් අරගෙන හිතට වද්දා ගන්නවයි කියන එක මම ලේසි නෑ. ඒ තරම්ම අපි බාහිර අවස්ථයි. හැම වෙලාවෙම අනුන්ගේ දේවල් කල්පනා කරමින් ගත කරන නිසා වචිනා අපේ කාලය අපෙන් දිගෙනවා දෙක අනුන්ට අපි නොදැන දුක් දෙනවා. අනුකේ අනුකම්පාවෙන් කියලා මේ කොඩි දාගෙන වැඩ කරන්නේ. නමුත් වෙන්නේ අර තමන්ගේ තුවාලේ සනීප කරගන්න ඒක දකින්න බැරිකම නිසා අනුන්ට හිතේ දාන්න කරන වැඩක්. ඒ නිසා විපස්සනා යෝගාවචරය මේ විහිළුව. ඒ කියන්නේ මේ බොල් ගැතිය තේරුම් ගත්තට පස්සේ තේරුණා නිවන් දැක්කා වගේ සතුටක් එන්න පටන් ගන්නවා. ඊට වගේම නැත්නම් ඊටත් වැඩි ලොකු සතුටක් එන්නේ අන්න එවැනි තවත් එක කල්යාණ මිත්‍රෙක් දැකපු දවසට. ඒක කරන්න පුළුවන් දෙයක් Tamange වැඩක් බලහන් ඉන්න එක ලෝකෙට දෙන්න තියෙන ලොකුම සාන්තිය. ඒක අනුන්ගේ දෙන කලදුම් හදරින්ම සහ අනුන්ට දුක් කල්පනා කරන එක දුක් නැති කරන්න හදන එක මේ සේරම අර gedaraට මරකාවේ තමයි ලෝකෙට ওই පරකාසෙන් පෙන්වන්න හදන්නේ. නිසා සරුවචනාංශේ විතර ඒ ආදර්ශය පෙන්නපු තව කිසිම කෙනෙක් නැහැ. නමුත් මේ ආදර්ශය ලංකාවේ තියාගේ අවුරුදු 100ක් විතර යනකම් ඉතාමත්ම දක්ෂව තිබිලා තියෙනවා. ඒ අවුරුදු 1000ක් විතර යනකම්. ඒ 10 ඉඳලා 2500ට යනකම් නැත්තටම නැතිලා තියෙනවා ලංකාවේ තියාගේ. සම්පූර්ණ මේ පරිහිත කාණේ වැඩපිළිවෙලකට හිතලා දෝලා සම්පූර්ණ මනසයා තමන්ගේ චිත්තක්ෂණය පන්නගෙන ආගමකට ධර්මයට වෙලා තියෙනවා. නැවතත් මේක ධර්මයේ පැත්තකට දාලා මේ ආගම පැත්තකට දාලා ධර්මය විපස්සනා ධර්මයේ මතු කරගන්න අනිවාර්යයෙන් මේ රෝහිතස්ස සූත්‍රයේදී ඒ මානව කර්තව්‍යයක මතක් කරන්න වෙනවා අපිට කොහන් ආවසෝ ඉමස්මින් ඒව බ්‍යාමත්වේ කලේබරේ සසංින්නි සමනකේ රෝහිතස්සේ මේ බඹයක් පමණ වූ පණ ඇති විඥානයේ සහිත නැත්නම් මනස සහිත මේ කලේබරේ මුත්ත කලේබරේ මේ මූර්ත නෑ දැන් මූර්ත අමු මැරිලා නෑ නේද? අනේ කියන ලෝකංච පඤ්ඤාතේනි ලෝක සමුදයයි. මේකමයි ලෝකේ කියලා කියන්නේ මේකෙමයි ලෝකේ හැදීමට අවශ්‍ය කරන තෘෂ්ණාව තියෙන්නේ මේකෙමයි ඒ තෘෂ්ණාවේ විමුක්ත මේ සමුදේ මේ Nirodhe තියෙන්නේ මේකමයි මාර්ගය තියෙන්නේ කියන්නේ. අන්න ඒක තේරුම් අරගන්න තමයි මේ අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා කියන්නේ මේ පරිබාහිර තියෙන අපි කුප්පන අවුස්සන ඒ සංඥාවලින් ටික කාලයකට නතර කරලා මේ ගස් කොළන් වල නෑ කුප්පන ගති. ගල් වල නෑ හුලඟේ නෑ මේ වන සත්තුන්ගේ නෑ. ඔබ තියෙන මිනිස්යා තුළ මේ නිසා මිනිස්යන් අතර කාම ලෝකයේ මිනිස්යන් අතර ඉන්නකොට පුළුවන් තරම් බාහිර ආවර්ති අනුන්ගේ මවාපෑම් තියෙනවා. මේ ගස් අතර ඉන්නකොට ඒක එන්නේ නෑ. එහෙම නැත්නම් ශූන්‍යාකාරයකට ගියාමට පස්සේ කාම භෝගින් නෑ. එහෙම නැත්නම් දුක්ඛ මූලගත වුණාමත් නෑ. නමුත් අර කාමෝගේ ඉඳපැත්තන මෙතන ඉඳ අමාරුයි. ඒ ඉඳ කියලා කියන්නේ මොකටද මේ බාහිර දුවපු හිත මේ මන පළලුන් නැවතත් සමංගත ස්ථානගත කරන්න. ඒක පරියන්කට ගිය ගමන්ම කියනවා මම දැන් මෙතන කියලා අර බාහිර වේදිච්ච ඒ විහඟුන් ඒ පක්ෂීන් නැවත ගෙනල්ලා තැන්පත් කරනවා. ඊට පස්සේ තමයි ඊටත් වැඩි ආධ්‍යාත්මිකව ආසස්පස්සාදේව පින්බිනස් ලිමි හිත තියන්නේ. සක්මන් කරනකොටත් මතක් කරනවා Taman හිතගෙන මම දැන් මෙතන ඉන්න බවට ගන්න. ඒක ඇත්තටම ලෝකේ ජය ගැනීමක් විතර හිතේ. අමාරුයි. නමුත් එහෙම නැතුව සක්මන්ට ගිහලා වැඩක් නෑ. දෙපැත්තේ තමයි සක්මනේදී යටිකායේ වම දකුණු වශයෙන් මෙනෙහි කරන්නේ. ආසල්පස්සාත කරනකොට පිම්බීම හැකීම සම්බන්ධ උඩුකය. ආන්නේ විදිහට අඩු කරන්න ඉස්සෙල්ලා Taman තුළට මේ හිත ගැනීම ඉතාමත් වැදගත්. ඒ නිසා මේ රෝහිතස සූත්‍රයේ සඳහන් කරන්නේ දේශය අනුව. බාහිර, අභ්‍යන්තර බාහිර කියන දේශ හා මේ මේ ඊට ප්‍රස්ථානුව තින්දු කරනවා. ඒ වගේම අපි උහත මට සංකල්ප මේ තවදු ගාන ඉස්සලා සාකච්ඡා කරා. මාළුන්ගේ පුත්‍ර සූත්‍රයේදී කාලය අනුව පෙන්නලා දෙනවා. අතීතේ වැඩකුත් නැහැ, අනාගතේ වැඩකුත් නැහැ, වර්තමානෙමයි කියන්නේ. ඒ මාළුන්ගේ පුත්‍රයා කියන්නේ ගාක් වයසක ස්වාමීන් වහන්සේනම. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කරන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල් කොහොම විචිත්‍රයි විහිතුරුයි නමුත් මේ කැලියට භාවනා කරන්නයි මම යන්න හදන්නේ මට එකක් කියලා දෙන්න. දේශී එකක් වැඩේ කරගන්න කියලා ඒක සර්වඥාන්සේ දොස් කියනවා මෙච්චර ධෛර්යව මම බණ කියද්දි තවත් මගේ ළඟට එනවා මේ එකක් ඉල්ලගෙන යන්න කියලා ඉතලා දොස් කියලා ප්‍රශ්න වගේක් අහනවා. මාළුකපතිගෙන් ප්‍රශ්න අහනවා. "යේ තයිත්තං සිං මඤ්ඤති මාළුකපතු මාළුකපතු උඹ කොහොමද හිතෙන්නේ?" යේතේ චක්කු විඤ්ඤය ආරෝප අදිත්ත අදිත්ත කුබ්බා නච පස්සති නච තේ හොಂತಿ පස්සේ යන්ති මහලෝකෙ පුත්තේ යම් කිසි ඇහෙන් දැකගත යුතු රූප කියලා දෙයක් තියෙනවනේ ලෝකේ චක්කු විඤ්ඤය රූප කියලා දැන් මේ ආලෝකයේ කියනකොට ඔය සද් වර්ණයක් තියෙනවා ඔය සද් වර්ණ වලට එහායිමුත් තියෙනවා යම් යම් තරංගිව කවදාකවත් ඇහැට ගොදුරු වෙන්නේ නැහැ ඒක තමයි එක්ස්රේ කිරණ පාරජම්බුල කිරණ කියලා විවිධ වැඩ ගන්නවා මේක ඇහැට පේන්නේ නැහැ ඒත් ඇහැට පේන රූප කියලා જાතියක් තියෙනවා. අන්නේ ඇහැට පේන රූපවල ඒක ඒ රූප උඹ කවදාකවත් දැකපු නැති රූපණක්. නැත පස්සති දැනට උඹ මේ බලමිනුත් නැහැ. නැත්තේ හොන්ති පස්සේ යන්ති. මම හතරක් කියන්නම් නැවතත් දැකලත් නැහැ. දකිමිනුත් නැහැ. බලමිනුත් නැහැ. මත්තට බලන්න වෙන්නේත් නැහැ. යම් කිසි මෙන්න මේ රූපජාල කියනවා අත තේතස්ස ඡන්தோවා ජාත ඡන්தோවා රාගෝවා මෝහෝපේ මංවා අන්න එවැනි රූපයක් මතින් උඹට කවදාකවත් මේකේ මට වේවා කියලා ඒකට පිළිබඳ ආශාවක් ඒක පිළිබඳ වරාගයක් ඒක වෙනවද ප්‍රේමයක් පහළ වෙයි කියලා. මේ ලෝකයේ හැටපෙන රූප කියලා જાතියක් තියෙනවා. ඒ රූප තියෙනවා යම යම් කිසි જાතියක් රූප කවදාකවත් ඉති අතිහාස දැකලා නැහැ. දැනට දකිමිනුත් නැහැ. Taman දැනට බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙයි කියලා හිතෙන්නේ නැත්නම් අන්න එවැනි රූප මතින් උමට සංදයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් එන්නේ කියලා. සානුකූපත් කියලා එහෙම නැහැ. ඒ වගේ දෙයක් මත ඡන්ද රාග ප්‍රේම මතු වෙන්නේ නැහැ. ඊට පස්සේ සෝත විඤ්ඤාය ශබ්දා කනට ඇසීතු ශබ්ද වගේක් තියෙනවා කවදාකවත් ඒක අහලා නැහැ කලින්. දැනට අහමිනුත් නැහැ. දැනට ඇහෙමිනුත් නැහැ. මත්තට ඇහි කියලා දෙයක්වත් නැහැ. අන්න එහෙම ශබ්ද මතින් උඹට ඡන්ද ප්‍රේම රාග ඇති වෙන්න කියලා. මේ විදිහට ඉන්දියන් 6ම ගැන කතා කරලාත් පස්සේ මානන්ද පුත්තු ස්වාමීන් වහන්සේට ලොකු සතුටක් ඇති වෙනවා මේ ඉස්තරා ඇහැ හෝ කන හෝ නාසය හෝ දිව හෝ කය හෝ මන ඒ මේ වෙලාවේ ආපාදගත වෙච්ච එක මත පමණයි ලෝකේ ඔය කියන ඡන්දේ රාගයේ ප්‍රේමේ පහළ වෙන්නේ. වෙන විදිහකින් කියනවා දුක්ඛ සමුදය පහළ වෙන්නේ මේ අස්පනා පිට ඉස්සරහ තියෙන එක පමණයි. ඒකෙනුත් තවත් ගැඹුරකට යන්න පුළුවන් හයක් පාරවල් තියෙනවා. ඇහැට රූප පෙන්න චන්ද රාග ප්‍රේම පහළ වෙන්න පුළුවන්. කනට ශබ්ද ඇහිලා පහළ වෙන්න පුළුවන්. නාසයට ගඳ සුවඳ දැනලා පුළුවන්. දිවට රස පහස දැනලා පුළුවන්. කයට පහස දැකලා පුළුවන්. හිතට ධර්ම ලැබිලා පුළුවන්. ඔය හයනොත් එක සැරයකට එකයි තියෙන්නේ. ඒක ඊට අමාරුයි තේරුම් ගන්න. නිසා ඇහි වෙච්ච රූප වෙමින් දකිමින් කියන බලමින් කියන මත්තර බලමින් කියන හතරයි. කනේ හතරයි. ওই විදිහට 4 6යි 24ක් තියෙනවා. ওই 24න් එකවරකට එකයි. අනෙක් 23න් අපි නිවන් දැකලා ඉවරයි මේක. ඒකට ඒවල සමුදයක් පහළ වෙන්න විදියක් නැහැ. ඒ වගේ තෘෂ්ණාවක් පහළ වෙන්න විදියක් නැහැ. නමුත් තර්කයට දාලා බලන්න අපි ওই 24න්ම දුක් විඳිනවා. ඒව නිකන් ඇදගෙන නාන නෑ විදිහට. බෙදාගෙන කන පරිප්පු. මේ මේකෙන් බුදුහාමුදුර මේ වයස්ක මිනිස්යාට කැරියට යන ඉස්සෙල්ලා මතක් කරලා දීලා පෙන්නන්නේ ඇහෙන් රූප දැකලත් නැත්නම් දැනට දකිමිනුත් නැත්නම් ඔබට බලන්න ඕනකමක් බලන්න නැත්නම් බලන්නෙත් නැත්නම් බලන්න වෙන්නෙත් නැත්නම් ඒ ගැන තියනවා භාවනා කරන දෙයක්වත් ඒකේ කෙලෙස් පහළ වෙන්නවක්වත් ප්‍රශ්නාවක්වත් නැහැ. කන නාසය දිව කය මන ඒ තේරගෙන යමක් මේ වෙලාව ඉදිරිපත් වෙලා තියෙනවනම් අන්න ඒකෙන් පමණමයි ඡන්ද රාග ප්‍රේම පහළ වෙන්නේ වෙන විදිහට කියනවනම් මේ කෙලස් වටය පෙගෙන්නේ ඕජාව වැඩෙන්නේ කර්ම රැස් වෙන්නේ මේ දැන් ඉස්සරහ තියෙන එකේ පමණයි. මොහිතත් සූත්‍රයේ සර්වචන සඳහන් කරනවා එහෙමේ ගිහිල්ලා හොයන්න බෑ කියලා. මේ මාළුක පුත්තු සූත්‍රය සඳහන් කරන කෙනා ඊයේ හෙටයි හොයලා බලන්නත් බෑ. එහෙමනම් දැන් මෙතන. ඒක තමයි මහසීලාට ඒක කුණු කළා කියනවා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වුණ පමණින් පමණමයි දුක ඇති වෙන්නේ. අනින්ද්‍රිය ප්‍රතිබද්ධ නම් දුක නැහැ. ස්පර්ශයට ලක්ුණොත් පමණමයි දුක ඇති වෙන්නේ. යමක් ස්පර්ශයට ලක්ුණේ නැත්නම් දුක් ඇති වෙන්නේ නැහැ. මේ පිළිබඳව ඒත්තු ගැනීම සඳහා නැත්නම් මේක ඩොක්කක් කරනවා වගේ කියලා දෙන්න විහිළුවට ලක් කරන්න ඕන නිසා ඔය මේ සෙන් බුද්ධ ආගම වගේ කතාවල සඳහන් කරනවා මහා හද්ද කැලේ. හිමාල වනාන්තරේ විශාල හඳුන් ගහක් වැටෙනවා. එහෙම හඳුන් ගහක් වැටෙනකොට ඒකේ ශබ්දයක් ඇහෙයිද කියලා අහනවා. අහන්න මිනිහෙක් නැහැ. මහා කැලේ. මේ අසත්නේන ප්‍රශ්නේ සාකච්ඡා කරලා බලනකොට ඕන කෙනෙකුට කියයි ගහක් ගන්නකොට අතුකට ගන්නකොට හබ්දයක් ඇහෙන්න එපා. අහන්න මිනිහෙක් නැත්තම් ඒක හබ්දයක් කියන්න පුළුවන්. අද භෞතික විද්‍යාවේ අන්තිමටම ගියාට පස්සේ ක්වොන්ටම් තියරේකින් ඒක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේ ශක්ති විශේෂ තියෙනවා බැලුවොත් ඉත්‍ත්‍යාවක් වශයෙන් පුරුෂයෙක් වගේ රූපයක් වශයෙන් ශබ්දයක් වශයෙන් පේනවා. බැලුවේ නැත්තම් ඒක සදාකාලික ශබ්ද වශයෙන් මේ ශක්ති වශයෙන් තියෙන්නේ ඒකට හටගන්මක් පැවැත්මක් නැවැත්මක් ස්ථිර ස්වභාවයක් ඉලක්ක හඳක් පත ව්‍යාපෘ තේජෝ නැහැ. බැලුවොත් ඇල්ලුවොත් ඒක රූපයක් ශබ්දයක් ගන්න ප්‍රශ්නක් වෙනවා. මේක පිළිබඳව ප්‍රායෝගිකව පෙන්වන්න හදන අපේ කටකෝලේ ඥානන්ද සාහිත්‍ය මතන් කරනවා යමක් අන්ධයක් බවට පත් වෙන්න ඉතල යමක් බවට පත් වෙන්න ඕනේ. දෙයක් බවට පත් වෙලා යම් දෙයක් බවට පත් වෙන්නේ දෙයක් බවට පත් වෙන්නේ අපි අල්ලපු නිසා තමයි. ඇල්ද වෙන සංක දෙයක් වෙන්නේ නැහැ ඊට පස්සේ ඒක අනිත්‍ය වෙන්නේ නැහැ ඊට පස්සේ දුකක් නැහැ. මේ ලෝකේ තියෙන අහක යන නයි. අපි ඔඩොක්කේ දාගෙන තමයි කනවා කනවා කියලා කියන්නේ. ඇත්තටම කන ටිකට නම් බුදුහාමරෝ පෙන්නපු ආර්ය අෂ්ටාංග මාර්ගයේ හොඳටම උත්තර තියෙනවා. සෝතුන්ගත් ඒවල ඇත්තට කාලා නෙවෙයි කෑවයි කියලා හිතාගෙන මේ විඳවන නිසා ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩ කරන්නේ නැහැ වගේ පේන්න තියෙනවා. ඒ නිසා අපි භාවනා කරනකොට කරනකොට ඒ ඉන්ද්‍රිය ප්‍රතිපද මේ චිත්තක්ෂණය පහළ වෙච්ච ස්පර්ශයට ලක් වෙච්ච ටික පමණක් කොටු කරගන්න මෙනෙහි කිරීම කරන්න ගන්නවා. පුදුමාකාර විදිහට අර 24 ආකාරයකින් බට 24කින් වැක් කරන වතුර නැත්තම් බට 24කින් වැක් කරන දුක්ඛන්ෙන් 23ක්ම මකන්න පුළුවන්. එක පැටයයි එන්නේ වතුර ඉන්නේ ඒක ඕන තරම් අත තියලා හරි වහන්න පුළුවන්. ඇප් එක හරි කරකවල වහන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රදේශයේ පිළිබඳව සුතමේ ඥානෙ නැත්නම් භාවනාමය නෙවෙයි සුතමේ ඥානෙ හෝ භාවසංග සංසාමේ සාකච්ඡාමය ඥානෙ නැත්නම් අපි මේ විශාල ඔසවන්න බැරි බරක් අපේ තියාගෙන යන්න හදන දුකටපත් වෙච්චි අහිංසක බරාදින්නෙක් වඩටපත් වෙනවා. නමුත් අපිට බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන සෑම දෘෂ්ටියක්ම පහළ වෙන්නේ ස්පර්ශය මතයි ඒ විතරක් නෙවෙයි සෑම දුකක්මත් පහළ වෙන ස්පර්ශයේ මතමයි ස්පර්ශයට ලක් වෙච්ච දුක විතරමයි පරිණේය දුක කියලා කියන්නේ ඒක ඇවිල්ලා තියෙනවා අපි කරපේට කර්මයන්. ඒකට භාවනා කරුවොත් නම් අපිට මේ ලබන්න පුළුවන් නිරෝධයක්. එහෙම නැතුව මේ ලෝකේ තියෙන තාක් දුක් හේරම නැත කරන්න උත්සාහ කරනවා නම් ඒක කියන්නේ ලෝකේ කටුකොහල් තියනවා කියලා මුළු ලෝකේ හංග වලින් වහන්න හදනවා වගේ වැඩක්. ඊට වැඩි ලේසි අපි හෙලපු දෙකක් දාගන්න එක. ඒ නිසා මේ කතාව මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේට මතක් කරාට පස්සේ උන්වහන්සේ කියන ඔබ වහන්සේ කියපු කතාව මට තේරුණා. මම හිතනවා මම තේරුණායි කියලා හිතෙන්න මම ඔබ වහන්සේට මෙන්න මෙහෙම පිටු කරන්න. රූපං දිස්වා සති මුත්තා පිය නිමිත්තං මනසිකරෝති. අපි රූපයක් දකිමු. ඇහැර රූපයක් දකිනවා. දැකලි වල අසතියේ මේ කියන විදිහට මේ ඉදිරිපත් වෙච්ච එක මෙනෙහි කරන එකයි මම කරන්න ඕනේ කියන එක දන්නේ නැහැ. සති මූල සතිය තොරව සිය නිමිත්තක් මනසිකරෝකේ. අනිත් මට කොච්චර හොඳද මේ රූපේ දකින්න හම්බුනායි කියලා ඒක නිමිත්තක් මංගල කාරණාවක් බද්ධ කාරණාවක් වශයෙන් අපි එකමත මඤ්ඤණා කරනවා. සාරත් චිත්තෝ වේදේති. ඊට පස්සේ ඒක පිළිබඳව රත් හිතක් රත්තියක් ආසාවක් සාර භාවයක් හිතට එනවා. ඊට පස්සේ වෙනවා තන්ත අජෝසති ප්‍රති මමයි දැක්කේ. මේක ෆොටෝ එකක් ගන්න ඕනේ. මේක ලොකු කරලා තියා ගන්න ඕනේ. කාමරේ ගහ ගන්න ඕනේ කියලා අර රූපේ පිළිබඳව දැහැගන්මක්, පෙරදීමක්, අල්ලබදා ගැනීමක් සිදු වෙනවා. සස්ස වඩ්ඩන්ති වේදනා. අන්නේ ඉන්නේ ඒකෙන් තමයි මේ පුද්ගලයාට ඒ දකපු රූපය වේදනා වැඩි වීමට හේතුවක් බවට ඉන්නේ අනේක රූප සම්භව. ඒ මනසට ඒ රූපේ ප්‍රිය වෙන රූප වෙනවා අප්‍රිය වෙන රූප තියෙනවා අප්‍රිය ප්‍රිය නැති මන මැද රූප වෙනවා ඕන දෙයක් වාටපත් වෙන්න පුළුවන් ඒ සෑම දෙම වෙනස් වෙනකොට ඉතින් දුකක් වාටපත් වෙනවා මොන රූපයක් දැක්කා කියන මෙනෙහි කිරීම ආවනම් සබ්දයක් ඇහුවා කියන එක ටික බොහොම සමානයි ප්‍රිය දෙයක් දැක්කා අප්‍රිය දෙයක් දැක්කා දෙකම සමානයි එතකොට ඒක ළඟ තියාගන්නවත් බදා ගන්නවත් නඩත්තු කරන්නවත් වෙනස් වෙනයි කියලා දුකක් එන්නේ නැහැ ඒ නිසා රූපන් දිස්වා සති මුත්තා රූපේ දකින්නකොට සතියෙන් තොර නම් අනිවාර්යෙන් තේ නිමිත්තක් මනසිකරෝති. ඒක මත අපි මඤ්ඤණා කරන චා දැක්ක හොඳයි. සංසාරයක් බලන්න ලං වෙලා බලන්න ඕනේ කියලා අර දැකපු දේ පිළිබඳව නෙවෙයි දැකපු දේ නෙවෙයි බලන දැකපු දේ පිළිබඳව තමයි හිතාගත්ත දේ. මඤ්ඤණා කරපු දේ ඊයනෝ සාරත්ත්‍ය චිත්ත කතිය බැඳෙනවා අර රාග ප්‍රේම මේ ඡන්ද කියන ඇති වෙනවා. ඒකට බැහැ ගැනීමක් සිදු වෙනවා. බැහැ ගැනීමක් වෙනකොටම ඒ අනු වේදනාවක් ඒ වේදනාව නිසායි මේ ලෝකෙ මෙච්චර විචිත්‍ර වෙලා තියෙන්නේ. අභිජ්ජා විශේෂාව චිත්තමස්සෝ පහඤ්ඤති. ඒකට අභිජ්ජා දෝමනස රාගතාස පහළ වෙලා පුදුම හිතේ වික්ෂිප්ත භාව, කම්පන චංචල, රාග දෝෂ මෝහ කියන කෙලෙස් පඳුරම ඇති වෙනවා. ඒවන් ආචිනතෝ දුක්ඛං ආරානිබ්බාන උච්චති. ඒ පුදුල මේ තරම්ම දුක් ගොඩක් මේකෙන් වඩනවා නිවනින් පුදුමාකාර විදිහට ඈත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආස්වාසයක් එනකොටම අපි ආස්වාසය කියලා මෙනෙහි කරනවා නම් ප්‍රස්වාසය එනකොට ප්‍රස්වාසය මෙනෙහි කරනවා නම් රූපයක් දකින්නකොට දකින්න බව මෙනෙහි වෙනවා නම් ශබ්දයක් ගන්ධයක් වාසිය ඒ රූප පිළිබඳව මඤ්ඤණා කෙරෙහි ඒක හොඳයි නරකයි වේවා නොවේවා ස්ත්‍රී පුරුෂ වශයෙන් කරන්න තියෙන අවස්ථාව නැතිල රූප බලන්නේක් බවට පත් වෙනවා. එතකොට ඒක පිළිබඳව අර කියන චන්දරාග ප්‍රේම ඇති වෙන්නේ නැති නිසා ඒ පුද්ගලයාට වෙන මේ රූප බැඳීම නිසා මේ වෙලාවේ රූපයක් පේන්නේ ඒක බැඳීම නිසා ඒ රූපය බැඳීම නැත්නම් රූපය මත එක්කෝ ඒ කියන ධාතු මනස්කාරයට හෝ එහෙම නැත්නම් ඒ තමයි ඒ රූපය ඇහැට ගැටීම නිසා ඒ දෙකේ ස්පර්ශය නිසා චක්ක විඥානසා රූපය පහළ වුණා ඒ රූපේ දිගට පවතින තාක්කල් මම මේක ස්පර්ශ කරනවා එහෙම නැති මේ මේ දේවල් එනවා කියලා රූප බැඳීමේ ක්‍රියාවලිය සංසාරේ කවදාකවත් නැති විදිහට දැක ගැනීමේ ශක්තිය හම්බ වෙනවා. මොකද රූපේට ඇලි බැඳී ගන්නේ නැහැ. ප්‍රේම කරන්නේ නැහැ. මේක අනිත් පැත්තත් මේ මාළුපුත්තු සූත්‍රයේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා හොඳ සතිය යුක්තව රූපේ බලනකොටම මේ සද්ධාහනවා නෙවෙයි මේ ආස්වාද පස්සානේ මම රූප බලනවා කියලා එළඹ සිටි සිය තියෙනවා කවදාකවත් ඒ දකින්න රූපේට තමයි වසඟයට ගන්න පුළුවන් ශක්තිය නැතිවෙනවා. ඒ වශයෙන්ට ගන්න බැරි නිසා ඒක වෙනස් වුණයි කියලා පස්සේ දුකක් එන්නේ. ඒ රූපේ කුණු වුණා, නරක් වුණයි කියලා දෙකක් නැහැ. දැන් සාමාන්‍ය ආර්ය ආසන කියලා જાතියක් මේ සඳහන් කරනවා. ඒ ආර්ය ආසන කියලා කියන්නේ ඔන්න මේ යෝගාවචරේ කැලේ තනියම භාවනා කරනවා. මේ වගේ පරිසරයක අපි ලොකු තනියම පිළිවෙක ඉන්නවා කියලා. හොඳට සක්මන් කර කර ඉන්නකොට හිතනවා දැන් නම් ටිකක් වාඩි වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ පුත්තිලා ගිහිල්ලා ළඟ තීති වේලිච්ච තනකොළ ටිකක් හරි පිදුරු ටිකක් හරි පන්රා ටිකක් හරි ගෙනල්ලා ගහක් මුල අතුර වාඩි වෙනවා. වාඩි වෙලා හොඳට සමාධිය තිබුණා නම් එක්කෝ ධ්‍යාන භාවනාවේ බ්‍රහ්ම සුඛේ විඳිනවා. එහෙම නැත්නම් හොඳට විපස්සනා කරලා ඒ පුද්ගලයා මේ අනින්ගේ ප්‍රතිබද්ධ විඥානේ එහෙම නැත්නම් ඊට ආමිෂ සුඛයක් ඒ විපස්සනා වශයෙන් නැත්නම් ආර්යනවා කියනමත් නම් ඒ සුඛේ විඳින. විඳලා දැන් ඒක නැති වෙනකන් ඒක විඳලා නැගිට්ටට පස්සේ ඊට තියෙන මේ ඉඳගත් ආසනය මේ ලෝකේ තියෙන සිංහාසනයටත් වඩා බොහෝමත්ම සුවයලවන සුළුයි. ඊරාමිකයි. ඒ වගේම මේ කිසිම වෙහෙසක් ඇති කරන්නේ නැහැ, කෙලෙස් ඇති කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ එතනින් යනකොට මේ ආසනයේ ෆොටෝ එකක් අරන් යන්න ඕනේ. මේ කණේ වේයෝගයවත් මේක සෞත් වෙයි කියලා කවදාකවත් අර ඉඳගත් ආසනය පිළිබඳව ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් පහළ වෙන්නේ නැහැ. පහළ වුණොත් ඒක ආර්ය ආසනයක් වෙන්නේ නැහැ. ඒකෙන් මේ මනසට කවදාකවත් ආය දුකක් එන්නේ නැහැ. අන්න ඒ ආසනයට කියනවා ආර්ය ආසන කියලා. එහෙනම් මේ තන මගේ, මේ ආසනේ මගේ, මේක බුරුතෙන් හදලා තියෙන, මේක කලුවරෙන් හදලා තියෙන. ආදි වශයෙන් මේ ඉඳ ගන්න ආසනේ ඉඳ ගැනීමේ හුදු කෘත්‍ය පැත්තක දාලා ඒක පිළිබඳව මේ කියන සාරත්‍ය චිත්තෙන් පටන් අරගත්තොත් ඔය ආසනේ පිහන්න ඕනේ. ඔබ දූවිලි පිහන්න ඕනේ. හැදෙනකොටම එන ගහන්න ඕනේ. ඉතින් නඩත්තු කරපන්. මේ ආගයන දෙයක් කරේ දාගෙන ප්‍රයෝජනේ පැත්තක දාලා මෙන්න මේ පැත්තට යන්නේ මොකද්ද ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ මම මේ බුරුත පුතුවක ඉඳගෙන ඉන්නවා කියන හැඟීම තමයි තියෙන්නේ මම මේ කලවර පුතුවක ඉඳගෙන ඉන්නවා කියන හැඟීම තියෙනකොට ඒ මනුස්සයා නිකන් අර කලවර ලීයටත් වැඩිය මෝඩ අසති අමනසිකාර පුත්‍රයෙක් වඩපත් වෙනවා නිසා ආර්ය ආධනයක් බාටපත් කරන්න නම් අවශ්‍ය කරන දේ තමයි ඊට බැඳීමක් නැතුව කටයුතු කරන්නේ. බැඳීමක් නැති වෙන්න නම් ඉඳගෙන ඉන්න හැම චිත්තක්ෂණයකම එයා දැනගෙන ඉන්න ඕනේ මම ඉඳගෙන ඉන්න බව. පුතුව ගැන කල්පනා කරනවත්, හෙට කල්පනා කරනවත්, ඊයේ කල්පනා කරනවත් නෙවෙයි. ආන්නේ මේ විදිහට ඒ ඒ චිත්තක්ෂණයේ ආර්ය ව්‍යවහාරයේ සදාකන සුඛේ ගත්තොත් ඒ පුද්ගල කිසිම දෙයක් ගැන කදාපත් මඤ්ඤණා කිරීම නම් වූ චිත්තක්ෂණේ පනලා වෙන තැනක් හෝ වෙන මොහොතක් හිතන්න යෑම දුකේ හට ගැනීම බව දන්න. දුකේ මේ දුක බවක් දාන. දුකේ සමුදයක් එතන නැති බවක් දාන. මාර්ගයක් ප්‍රාත්මක වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේදී මූලික සත්‍යවත් නැති බව දාන. ඒක නිසා මේ ළඟදී ආපු මේ බණ දවල් බණ අහන්න අම්මා කට්ටියක් ආවා. පිළිලා ඒකට මම භාවනා කරනවා කියලා කිසිම කෙනෙක් හිටියේ නැහැ. එකම කෙනෙක් විතරක් කියලා ස්වාමීනාට පදවස්තර දවස් වලට ගිහිල්ලා ඉඳගෙන සමාහලට පොඩ්ඩක් කියලා භාවනා කරනවා. ඉතින් මම ඇහුවට පස්සේ කිව්වා ආසල් ප්‍රසවාස කරන්න. කොහොමද කරන්නේ? අනේ ස්වාමීන් වහන්සේ උත්සාහ කරාට හිතින්නේ නැහැ. ආයෙත් කමන්නේ භාවනා නොකරපයත්තේ ඒකත් ලොකු දෙයක් නේ. ඊට පස්සේ මම ටිකක් ඉතින් ඒ අම්මා පදනම් කරගෙන අනික් අයත් ටිකක් දොස් කියලා ආනාපානය ගැන ටිකක් කතා කරගෙන යනකොට මම කිව්වා එක හුස්මක්වත් ජීවිතේ දන දන ගන්න එක හුස්මක් පිට කරන්න දන දන දක දක මුළු සංසාර කරූපින් වලට වැඩිය වටිනවා මේ ආස්වාද ප්‍රසආස දෙක කරනකොට ඒක දැනගන්න කියලා. ඒකින් උඩට පරණ අම්මා කතා කරලා කියනවා අනේ මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මලක් කිමින තරම් ප්‍රදේශයක්වත් ආනාපානී කරගන්න ලැබුණොත් කියලා තමයි මටත් හිතන්නේ තියෙන්නේ. මමත් හිතන්නේ කියලා. මොක බොහොම වටිනවා. මලක් කිමින තරම් ප්‍රදේශයක්වත් මම මේ හුස්ම ගන්නවා මම මේ හුස්ම පිට කරනවා කියුවාම මොන තරම් පිළිතුරුකමක්ද මොන තරම් පිරිසුදුකමක්ද තියෙන්නේ? මොකද ඒ කාන්තේ මෙහිට මම දැන් මෙතන. මුදුට ඕම ස්පර්ශයක් දකින්න පුළුවන්. කොච්චර දකින්න පුළුවන්ද කියනවනම් ආස්වාසේ ඇතුල් වෙන ස්පර්ශේ ප්‍රස්වාසේ වෙන්කොල දැනගන්න තරමට මෙහිට පිරිසුදු වෙනවා. ඒ වගේම හොඳට දැනගන්න පුළුවන් දැන් ආස්වාසේ නැහැ. දැන් හිත තියෙන පිට ගිහිලා හත් දෙක වේදනාවක් හේතු වෙනවා. ඒත් වටිනවා. ඒත් දන්නමයිට ආනාපානේ නැහැ දැන් තියෙන සද්දෙක. මේ ආයෙ හිතක් ඇති කරනවා මේ මලක් කිමින තරම් ප්‍රදේශයක්වත් මට ආනාපානේ කරගන්න නැත්නම් ඒක ආයෙ හිතේ තෙන්ගෙනවා. මේ මොන්න තරම් අහිංසක මොන තරම් අපි මේ ගත්ත එතන එතන ඇති වෙන දුකක් එතන එතන නිවා ගැනීම වැඩ පිළිවෙත කියලා බැලුවොත් ඔන්න ඔය කියන ඒ එල්ලම්බි දේ හිත සතිය පිහිටුවාගෙන ඉන්න පුළුවන් නම් ඒකට කියනවා තදංග නිරෝධය කියලා. ඒ චිත්තක්ෂණේ කායික මානසික වාචික කියන කිසිම ක්ලේශයක් නැහැ. තණ්හාවක් කියන තැනක් නැහැ. අනේ මම ආනාපාන කියන මේ ආනාපානෙ මට මැල්ලක දාලා තියාගෙන ඉන්න ඕනේ කියලා කවදාකවත් තණ්හාවක් එන්නේ. දෘෂ්ටියක් එන්නේ බෑ අප්පා මම බුදුම දෙයක් කරගත්තේ ආනාපානයක් අල්ලගත්තා මම දැන් මාන්නක්කාරයෙක් කියලා කවදාකවත් මාන්නයක් එන්නත් බෑ. දෘෂ්ටියක් එන්නත් බෑ. ඒක කිසිම ප්‍රපංචයක් එන්න විදියක් නැහැ. ඒ කියන්නේ අනුදේ වශයෙන්වත් ඒ චිත්තක්ෂණේ කෙලෙස් නැහැ. හැබැයි ඉස්සර කෙරෙච්ච චිත්තක්ෂණය පස්සේ කෙරෙච්ච චිත්තක්ෂණවල තියෙනවා. අන්න ඒ විදිහට අපි කරන වැඩේ බැලුවොත් කාටද මං හිතන්නේ එහෙම මං කියන එක හොඳ නෑ. ඒත් වාක්‍ය සම්පූර්ණ කරන්න ඕනේ මට කාටද භාවනා කරන්න බෑයි කියලා කියන්නේ. මට අහවල් කාරණා නිසා මට භාවනා කරන්න බෑයි කියන්න පුළුවන් මිනිස්සේ කවුද ඉන්නේ. නොකරන එක වෙනම දෙයක්. නමුත් ඒකට හේතුව මොකද මේ තාදපි පස්සපච්චා කියන මේ ਸਰවචනන්ද කියන එක දන්නේ නැතුව අර නොකිරණ වේදකමට කෝදුරු තිල් කල 7යි 7යි ඉල්ලනා වගේ සේරම අංග සම්පූර්ණ වෙනකම් බලන්න. ඉතින් තොইলে පටන් ගන්නම වෙලාවක් හම්බෙන්නේ නැහැ. මෙන්න මේක තමයි දැනට භාවනාවට බැසගත් යෝගාවචරය හොඳට දන්න දෙයක්. සමහරව ඇట్లా ඉන්නේ ඒක වෙනම කතාවක්. නමුත් දන්නවා අපි දැන් කොහොම හරි මෙවැනි දුෂ්කර කාලයක බැසගෙන ඉන්නේ. සතුටක් ඇති වෙනවා. බැරි බව හරි දන්නවනේ. මෙන්න මේ විදිහට ඒක චිත්තක්ෂණේ චිත්තක්ෂණේ එකතු කරන්න පටන් අරගත්තොත් ආස්වාද ප්‍රසවාසයේ මොන තරම් මොන තරම් තමන්ගේ ආත්ම ශක්තිය ආත්ම මාන්නයක් නෙවෙයි වැඩිවීමක් සිද්ධ වෙනවා. අඩු ගාණ යටි කෙලස් කරන්නේ. කෙලස් වඩන්නේ. එතන එතන තමයි මේ ප්‍රශ්නාව පහළ වෙන්නේ එතන එතන තමයි දෘෂ්ටිය පහළ වෙන්නේ එතන තමයි මාන්නේ පහළ වෙන්නේ ඒ ඒ බව දන්නවා නම් හෝ ඒ වෙනුවට ආස්වාද ප්‍රසවාසය දන්නවනම් සක්මනේ වම දකුණ දන්නවනම් යන එන කොනම යන එක දන්නවනම් මොන තරම් වේගවද කියලා. නිසා සමහර විතක මේ පරික්‍රමෝපාදී අංග 12ක් තියෙනවා අතීතات අනාගත ජීවිතය දැනගන්න ඕනේ මේ විදිහේ දැනගන්න ඕනේ ඊගාව ජීවිතය දැනගන්න ඕනේ කියලා පළල් විශ්ය ගැන දැනුමක් තියෙන කෙනෙක් විරුද්ධ වෙන්න පුළුවන් මේකට ඒක චිත්තක්ෂණයකම නිවන තියෙනවා යර එනේ කියනකොට මොකටද එහෙනම් 84000ක් කර්මස්කන්ධේ මොකටද එහෙනම් ඔය පොත්පත්වල ලියලා තියෙන්නේ කියලා ඒකෙන් තිබුණාට දෝෂයක් නැහැ. ਉਹ වැඩි වෙන්නේ නම් මෙන්න මෙතන තමයි. මෙතෙන්ද එන තෙක් Taman Taman ගැන විශ්වාසයක් එන්නේ හැම කෙනෙක්ම අනුන් ගැන විශ්වාස කරනවා. බුදුහාඳුර අපිට කොටලා දෙයි. ගුරුහාඳුර අපිට කරලා දෙයි. කවදාකවත් නෑ. ඒක කරන්නේ තමයි කරන්නේ දැන් කරන්නේ මෙතන නැසෙන්නේ දැන් නැසෙන්නේ මෙතන නැසෙන්නේ Taman කියලා දැනගත්තා නම් පුදුම ආත්ම ශක්තියක් එන්න පටන් ගන්නවා. මේක එන්නේ පැහැදිලිවම විපස්සනා යෝගාවචරයට පමණමයි. එතන සමතේ කොච්චර කරත් මේ සූත්‍රය සඳහන් කරපු විදිහට ධ්‍යාන ලැබන අභිඥා ලැබුවා සාසත දෘෂ්ටි කියන දෘෂ්ටි වැටෙන්න ඉස්සෙල්ලෙන් තිබිය. විපස්සනා කරන එක නඩුගානේ සංඥා මාත්‍රයෙන්වත් දෘෂ්ටි වලින් මින් වෙච්ච නිසා ලකු සත්‍යක් ඇති ඒ සත්‍යට වැඩි වෙන්න වැරදිච්ච ප්‍රමාණයට. වැරදිලා හැබැයි පච වෙලා නෙමෙයි. වැරදිච්ච බව දාන්න. ඒ නිසා විපස්සනා යෝගාවචරය නිවන් ලබන්න ඉස්සරලා ඒ නිවනේ මේ ආනිසන්ත බුද්ධි විදින කෙනෙක්. ඒ නිසා මේ දෙන්නේ පැය තුල මම පහ කරේ ඉතින් කල් කරගෙන ආපු දේවල් වල තියෙන යම් යම් සූත්‍ර කොටස් එකතු කරලා යම් එක චිත්තක්ෂණයක හෝ අපේ සතිය පිහිටවන කටයුතු කරනවා නම් ඒ වගේ චිත්තක්ෂණයක තියෙන පුදුමාකාර මේ කෙලෙස් කපන ගතිය අර නිල මහ යෝධයා ලංකාවේ ඉඳලා හොලී රටට යනකොට ජගදා බාරක් ගහවලු මහ පොළොව මහ මූද දෙබැලේ 18ක් 18000ක් කෙනෙක් එහාට යනකම් මූද දෙබැලලා තිබුණා ඉතින් කෙනෙක් ගියාට පස්සේ මූණ හා වුණා. අන්න ඒ වගේ මේ එක චිත්තක්ෂණයක මේක කපපුවාම මහ රාගලේ කෙනෙකුට පතුලටම කිඳා බහින වගේ මේ සත් සතිය තියෙන ශක්තියක් අපන්. ඒක එක චිත්තක්ෂණයකින් නම් බොහෝ චිත්තක්ෂණ කරනකොට ජන්ම දෙන දෙයක් අන්න වෙන චිත්තක්ෂණයක තියෙනවා මේ බුදුහාමුදුරු පෙන්වන හද නෛර්යානික ස්වභාවය. ඒක තේරුම් ගත්තොත් ඒ හිතේ මකන්නත් බෑ ඒක. ඒක හරි උත්සාහ කරමු ලැබිච්ච අවස්ථාව හැටියට පුළුවන් තරම් ඒක ඇතුළටම ගැඹුරටම බොහෝ කාලයක් පවත්වමින් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය ලබාගෙන ස්පර්ශය ලබන ලබන ස්පර්ශය අත්තට ගිලිහෙන්න වෙන්නේ නැතු ලිසලා යන දෙන්නේ නැතු නොගිලී විකට පවත්වා ගැනීම දුක එතන එතන ඇති වෙන හැටි ඒ දැකීම තුළින්ම තෘෂ්ණාව දැකීම තුළින්ම ඒ සමුදයක් එතකොටී ආර්ය අෂ්ටාංග මාර්ග සම්පූර්ණ වීම දකින්නකොට පුදුමාකාර විදිහට ධර්මයේදී අකාලික ස්වરૂපේ එහි පස්තික ස්වરૂපේ විඤ්ඤුත් මේ ප්‍රඥාවන්තයෙක් දැක බලා ගන්න පුළුවන් ස්වරූපේ දකින්නට අපි ධර්මයෙන් වැඩගත්ත වෙනවා අපි ධර්මයට වැලක්වවත් වෙනවා ඒ නිසා මේ ගත කරනවත් කාලය තුල සියලු දිනාටම මේ කොටස ඇහිීමෙන් සහ තම තමන්ගේ අත්දැකීම් නිසා ධෛර්යවන්ත වෙලා තවදුරටත් මේ ශක්තිය ඇති කරගෙන තම තමන්ගේ సంతාන පිරිසුදු කරන අතර අනුන්ගේ වැඩ පිළිවෙලකට සව් කරන කරදර නොකර දිගට කරගෙන යන නිසා අභ්‍යන්තර බාහිර සාසන ලදාවාස දෙන කර ගැනීමේ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ නැත්නම් අදිස්ථානයේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන ඉවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ධනසින් උදා වේවා කියලා නිසරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ Thank you.